ඔව් මදුනේ මහත්මිය ස්වාමින් වහන්සේ අවසරයි. ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේ ඒ කියන්නේ මම මේ කියන්නේ භාවනා කරන්නනේ කියන්නේ භාවනා කරන්න හරිම අමාරුයි හිත එකඟ කරගන්න එහෙම හරිම අමාරුයි. හැබැයි ධර්මදේශනා ගොඩක් වෙලාවට අහනවා. එතකොට يعني ඉස්සර ගොඩක් දේවල් එක්ක ගැටෙන ගතිය ඒ වගේ ගොඩක් තිබුණා. හැබැයි Um, ගොඩක් කියන්නේ ධර්මදේශනා අහන එකත් එක්ක කියන්නේ දැන් ඒ කියන්නේ මොන හරි එදිනදා වැඩ කරන ස්ථානවල එහෙම ගැටුමක් මොකක් හරි ඇති වෙනකොටම මට හිතෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ මේ හේතුඵල ධර්මය අනුව මේ අර හේතු ටිකක් විතරයිනේ ක්‍රියා. ඒ කියන්නේ ගොඩක් ගැඹුරින් හිතලා නෙමෙයි. හැබැයි මේ හේතු ටිකක් විතරයිනේ ක්‍රියාත්මක වෙන්නේ. මෙතන පුද්ගලයෙක් නෑනේ කියලා. එහෙම හිතපු ගමන් ඒ කියන්නේ ඒ දෙයක් ගැන හරි ඒ දේ ගැන හරි කිසිම ඒ කියන්නේ ඒ කියන්නේ අර අල්ලා මේ මේ ඒක ඒ කියන්නේ කිසිම ෆීලින් එකක් දැනෙන්නේ නැහැ. ෆීලින් එකක් දැනෙන්නේ නැහැ. එතකොට අර ඒ කියන්නේ ආයි කියන්නේ ආයි ඒක ගැන ගැටෙන්න හරි නැත්නම් ආයිත් ඒකට වෙනස් විදිහට රියැක්ට් කරන්න හරි එහෙම මුකුත්ම නැතුව අර හරිම සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුවකින් අර එහෙම කටයුතු කරන්න පුළුවන් වෙනවා. හැබැයි එහෙම අර හමුදුරු කියන විදිහට يعني දෙයක් දිහා ගැඹුරින් ත්‍රිලක්ෂණ වශයෙන් හේතුඵල වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් බලන්නේ එහෙම මට එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි අර අහන ධර්මයේ ඒ වෙලාවට අර එහෙම එකක් තියෙන හැබැයි මට ඒක ඒ කියන්නේ මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ එහෙම ඉන්න තැන හරිද නැත්නම් මම ඒක අර සර්ෆස් එකෙන් ගන්නවද ඩීප් ගන්න නැතුව කියන එක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම දැන් අපි දේවල් එක ගැටෙන්න යනවට වඩා ඊටාම හොඳ තැනක ඔබතුමිය ඉන්නවා. ඒක වටිනවා. එතකොට ඔතනින් තව ඉස්සරහට වැඩෙන්න පුළුවන්. අපි ඉන්න තැන ගැන සතුටු වෙන්න ඕන. ඒත් එක්ක තව ඉස්සරහට වැඩෙන්න තියෙන අවස්ථා හඳුනා ගන්න ඕන. දැන් ධර්මයේහි ඔබතුමී අහලත් ඇති ගිනිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල විශේෂයෙන්ම දැක්වෙනවා දස සංඥාවක් ගැන. දස සංඥා අතර අනත්ත් සංඥා. අනත්ත් සංඥා කියලා කියන්නේ මෙතන ආත්මයක් නැහැ. සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. තියෙන හේතුඵල ක්‍රියාවලියක් පමණයි කියලා ගැඹුරු අවබෝධයක් නෙමෙයි මුලින්ම පොඩි සංඥාවක් ඇති කරගන්න. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අනිච්ච සංඥාව කියලා කියන එකත් ඒ වගේ. දැන් අනිච්ච සංඥාව කියන එකට උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි වාහනයකට බඩු මුට්ටු පටවනකොට රෙදි බෑග් වගේ අපි බය නැතුව වීසි කරනවා. මොකද ඒකේ බිඳෙන්න දෙයක් නැහැ. යකඩ, ප්ලාස්ටික්, ලී වගේ ඒවා අපි බය නැතුව අහුරනවා. හැබැයි මැටි භාජනයක් වීදුරු භාජනයක් අපි තැම්පත් කරන්න ගියොත් ටිකක් පරිස්සම් වෙනවා. ඇයි අපිට යම් සංඥාවක් තියෙනවා මේක බිඳෙන සුළුයි කියලා. එතකොට ඒ කියන්නේ අනිත්‍ය සංඥාව. ඒක බිඳෙන බිඳෙන දෙයක් කියන අදහසක් අපි තුල මූලික වශයෙන් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අපට අනිත් ධර්ම පිළිබඳවත් ඒ විදිහට බලන්න පුළුවන් නම් මේවා කැඩෙන ඒවා බිඳෙන ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසා මේවා බිඳෙනවා. ඒ විදිහෙන් අපිට දකින්න ඒ විදිහෙන් හිතන්නේ සංඥාව දියුණු කරන්න පුළුවන් නම් එතකොට සෑම නාම රූප ධර්මයක් පිළිබඳව අපට අනිත්‍ය සංඥාව දියුණු කරන්න පුළුවන්. ගැඹුරින් ඒක අවබෝධ කිරීම වෙනම කාරණයක්. නමුත් අර වීදුරු භාජනයක් වීදුරු භාජනයක් මැටි භාජනයක් අතට ගන්නකොටම මේක බිඳෙන දෙයක් කියන සංඥාව එනකොටම අපි ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙනවා. අන්න ඒ වගේ අනාත්ම සංඥාවත් අපිට ඒ අනාත්මය පිළිබඳ ගැඹුරු අවබෝධයකට යන්න කලින් අපිට ওই විදිහට මුලින් පුහුණු කර ගැනීම ගොඩාක් වටිනවා. මෙතන ගැටෙන්න හැපෙන්න තරම් දෙයක් නැහැ. එතනත් සත්වයේ පුද්ගලයෙක් නැහැ. මෙතනත් සත්වයේ පුද්ගලෙක් නැහැ. මේ ඔක්කොම මේ නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන එක්තරා සම්තතියක්නේ මෙතන තියෙන්නේ කියන එක නිකන් අර බන ඇසූ සුතමේ ඥාණයෙන් හරි අපිට හිතලා ඒ සංඥාව මතු කරගන්න පුළුවන් නම් ඔබතුමියගේ අත්දැකීම විදිහට ඒක සමනය කරගන්න පුළුවන්. ඒක ලොකු දියුණුවක්. ඒක ලොකු යහපතක්. මොකද නිරන්තරයෙන් අපි නිකන් අනිත් අය කරන කියන දේවල් වලට ගැටි ගැටි හැපි හැපි හිත නරක කරගෙන මානසික ආතතියටපත් වෙනවට වඩා ලොකු සැහැල්ලුවක් ඒකෙන් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඔතනින් නවතින්න නැතුව ඕකත් ඔහම කරන ගමන් ඊට පස්සේ ටික ටික දැන් ඔබතුමියම කිව්වනේ තමන්ට මේ අර ගැඹුරු වැටහීමක් නැහැ පරමාර්ථ ධර්ම ගැන එහෙම කියලා. එතකොට දැන් ටික ටික උත්සාහ කරන්න ඔය අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම මාර්ගය වගේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ පොතපත තියෙනවා. ඊළඟට අපි සෙනසුරාදාට කරගෙන යන වැඩසටහන තියෙනවා අභිධර්මයේ මූලික කරුණු පැහැදිලි කරමින්. එතකොට අන්න ඒ වගේ දේශනා සහ ඒ වගේ දේශනා අහන්න පුළුවන් අවස්ථාවල දේශනා අහන්න පොතපත කියවන්න පුළුවන් අවස්ථාවල එහෙම කියවන. එහෙම කියවලා බලලා මේ නාම රූප කොහොමද බෙදන්නේ කොහොමද බෙදෙන්නේ කියන එක ඉස්සල්ලා ටිකක් තේරුම් ගන්න සුත්තමය වශයෙන් දැනගන්න උත්සාහ කරනවා ඊට පස්සේ චින්තාමය වශයෙන් ඒව ගැන කල්පනා කරලා ටිකක් වටහා ගන්න ඊට පස්සේ භාවනාමය වශයෙන් සිහියෙන් නුවණින් අර පරමාර්ථ ධර්ම අවබෝධ කරගන්න ටික ටික උත්සාහ කරනවා ඉතින් ඒ සඳහා ওই ප්‍රවේශය ඊටාම හොඳයි. මොකද අපේ මනසේ ආවේගකාරී බවක් ඇති වුණොත් අපිට එතනින් එහාට ධර්මයේ සිහි කරන්න බෑනේ. නිසා දැන් ඔබතුමියට පුළුවන් එන ආවේගය සමනය කරගන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. එතන ඉඳලා තමයි අපි ඉදිරියට ටික ටික වැඩෙන්න උත්සාහ කරන්න ඕන. එහෙමයි අපි හැමදෙන්නේ කොහොමද? හොඳයි. කරවසත් නේ?